ඉතින් මේක කියනවාද ප්‍රකාශ කරන්නේ නිදුසා භවමනව ධම්මයේ සංගමයෙන් වශයෙන් සත්‍යසංගයෙන් නිදුවා වැඩිමල් කරනනම් දෙදෙන කලින් ප්‍රාසාරී පිළිබඳව සාකච්ඡා ධම්ම ප්‍රමුඛතාව. ඉන්දියානු සත්‍යසංගයෙන් කියන්නේ ආරක්ෂාන්ත මණ්ඩලය කතා කරනවා සම්මාසකයේ ධම්මයේ සංගම්භාවය කියන්නේ සම්මාදිට්ඨිය. මොහොතේ තමයි ආයම දාන පස්සේ ධම්මයේ සංගම්භාවය දිනු වීම තමයි මෙලිකාවහනාවේ ඉදස්නාවට ජීවිතය යන්නේ. සමහර ධර්මාවක් ඉදස්නාවට නදීම කියන තමයි ධම්මයේ සංගම්භාවය සම්බන්ධ දිනු කරගන්නට පුළුවන් වන්නේ. මේ සත්‍ය බුද්ධ වදනයන් ජීවිතයේදී එකසින් එකට අරගෙන කරන්නේ අත්කතාව අසුවය දැක්වා තියෙන අපි සම්බුද්ධම ධර්මයේ තිබෙන පොළේ සවන කරා. එයින් පළවෙනි කාරණාව තමයි ඒ බුද්ධංග ධනාවෙන් දෙකම කරන නැත්නම් ප්‍රවණ කරන මනසියල අසුවේ නැති වෙනවා. දෙවන කාරණාව තමයි ඒ බුද්ධිම ධර්මයන් සියලුම කර ඇතිකෝ කරන යෝගන කරන ලබන කය අසුර කෙරේ. ඒ බුද්ධාන ධර්මයන් දින කිරීමට සිටේවත් නැදී භාවය කරන කාරණා. උදාහරණයක් වශයෙන් කතා කරන විශ්ව සතිසන් බුද්ධාන්ගේ දින කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් වෙන සතිය දින කරගන්නේ නැති නැත්නම් අවශ්‍යතාවක් වගේ කටයුතු කරනවා පරිවර්තනය කරන්න කියලා ආශ කරනවා. ඒ අපේ තමයි හොඳම. සතිය දිනක රැකිය සතිය දින කරන ලබන අය අපේ තමයි වෙන. සතිය දින කර ගැනීම සඳහා මනෝ භාවයක් සිටි මනෝ භාවයක් තිබෙනවා කියලා. දැන් මේක සම්බන්ධ වෙලා දෙකක් තියෙනවා. ප්‍රශ්නාව අසු සිද්ධ කරන අසු කරන්නේ කියනවා. ප්‍රශ්නාව නැති සිද්ධවන්නේ අසින් ආස්වාදනය කරන ප්‍රශ්නයි දිනන කරගතුතුන් ධනමත්ේ සංගතන වේදන කරගතුතුන් සිිතේ තියෙන මනෝ දහය සාකන්න කියනවා. ධනමත්ේ සංගතභාවයේ මොනතර ධනමත්ේ හේතුන කර්ම හතක් මම අස්තරතාවය දක්වා තිබෙනවා. එනම් අපෝමයි සම්මුතියක් වෙනවල ඈතින් එකපාරම කරන්න දෙයක් තියෙනවා. ඒකත් තමයි වස්තු පිළිවෙල ප්‍රතිපාදනය ලෙස ධර්මයේ සම්බන්ධතාවය දෙවන පිළිවෙලට බලාපොරොත්තු වන යෝග්‍ය අසරය ඒකත් දෝෂිතමයි කියන්නේ සමානව සාරණයි සමානව අදින් බලන්නේ සමාසිත ස්ථාන මෛත්‍රිය යන තීස්සේ සමානව කියනවා එවිට ධර්මයේ සම්බන්ධතාවය දෙවන විමුක්ත ඒක කාරණා බව අදහස් කරනවා ඊළඟට ආනිසංසය දෙකේ වෙනවා අන්තිම සමතාවය අපිට ගන්නට ඕන. අන්තිම සමතාවය කියන්නේ සම්බන්ධන වලින් සකසනාද කරනවා කියන දේ බඳිනවා සම්බන්ධය. විශේෂයෙන්ම සාධ්‍යා කර්මවලදී මොහොතේ සමාධියම හඳුබකේ සමතාවය අවස්ථාවම කියන ධර්මයේ සම්බන්ධ දෙන්නේ. මේ කාරණේ දෙක ධර්මයේ සම්බන්ධ ගමනේ දිනකර ගමනේ කරා කරන කතාවන කාරණේ දෙකක්. සංඥාන උපකාරය දවසරන් දේවල් දක්වා තියෙනවා. හරිපුත්ති කතාව කියලා මනස්කාරය කියන මනස්කාර දැනගන්න කියන විශේෂයෙන්ම ගැඹුරු දහම් කතාවක බලය. ඒ සම්බන්ධ බලයට ආවචනවන ධර්මයන් පිළිබඳව මනස්කාර නැත්නම් කියලා බලා දැනගන්න කොහොමද මේ ධර්ම දේශන දෙන්නේ දිනකරකට හසු බව දක්වා තියෙනවා. ඒ කියන්නේ බන්ධීර නාම කර්ම පස්සේ සංකාතය වල දක්වා තිබෙනවා. දැනට ඒ නාම සුදුබලව පස්වෙස්තාව. මේ තුනක වඩා සුදුසන්නේ බන්ධීර ධම්ම පස්වෙස්තාව කියලා කියනවා. බන්ධීර ධම්ම පස්වෙස්තාව කියනවා. මම සංග බහතලම් පිළිබඳව ආයතන පිළිබඳව මනමලේ පිළිබඳව සත්‍ය සංස්කාර ධර්මයන් පිළිබඳව මේ බන්ධීර ධම්ම පිළිබඳව මන්නේ දිනක මෙච්චර බැලීමක් කරනවා නම් ඒකෙන් ධර්මයේ ප්‍රසංගයන්ගේ සමිතියේ දින කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම අපේ මේ සමස්තවදා න්යායක කියන කලක්ෂය මාත්‍ර භාවනා වලක්ෂණ අනුගමන ආකාරය පිළිබඳව සමාලෝචනා කරනවා. ඒ දේශනාවේ හරියට අනුමත කරගත්තාම ඒ වගේ බද්ධ කියන බොහෝ දුරට සමානයි කියන නිර්මාණ භාෂාව දෙක කියනකට තමයි. මොනවදේ සම්බන්ධවන්නේ නිර්මාණ භාෂාව දෙක කියනකට තමයි සමානතාවයන් ඒ කියන්නේ කලකේ කියන කෙනාගේ කියලා කියනවා. ඒ සඳහා අපි දේශනා කරන මනසින්මක ඉස්සරහට තියෙන. ඒ තමයි මේ තව තවත් නෝදාන සම්බන්ධවන්නේ දෙන කෙනෙක් දේශනා ගන්න ඕනේ. මේ කියන්නේ එක්පත් වෙන තේරා අසහනකට කරුණු කරනවා. ඇතිකර ගන්නා ධර්මයේ සම්බන්ධවලදී මාන අදෝසවන්න බහවනා කියන්නේ විදර්ශනා ආන සිදුකමේ නැතිවම පිළිගන්න තියෙන ධර්මයේ සම්බන්ධතාවය. ඒ ධර්මයේ සම්බන්ධතාවය පිළිබඳව තමයි බහනා අද්දකන් කියන සමානයි වෙනකොට හැම අවබෝධ කළ හැකි වන්නේ. ඒ උදාසකේ කාරණා පිළිබඳව සමහරවිට මතක් වෙනවා. ඊළඟට තමයි සම්බුද්ධ ඥානමය සදාය මෙත් සිසුන් බුදු සංගොඩණය. මෙදිකාසාව තමයි සංගොඩණයන් ගහලාසි නිරෝධන සුඛං නිරාගල සුඛං නිරෝධන සුඛං වස්සං ගෝපණයම. මෙදිකාසාව තමයි නිරෝධ සංගොඩණය නිරෝධන සුඛං නිරෝධන සුඛං නිරාගල සුඛං නිරාගල සුඛං නිරෝධන සුඛං නිරෝධන සුඛං කියන කරගෙන වස්සං ගෝපණයම කියලා බලන්න කරනවා. මේක මොනවද මතක් වෙන තේරෙන අතිකාරණ නෝතනස්සේ විරාමස්සේ නිරෝධනස්සේ කටින් සම්බෝධන කරනවා ඔස්තනය කියලා කරන මේ ඉදිරියේ තියෙන ලබන සෑම ධර්ම අනන්‍යයෙන් බෙදහන ධර්මයකට තමයි කියන ආදාරණය. මේක සංදේශන යටිකෙන්න මතේ. විස්තරම යෝගාවචරයලකින් විශේෂයෙන්ම සංස්කාරක දුක්ඛයෙන් බඳව කරුණා දරේ වෙන තාප දෙන සම්මෝධය කරනවා. යසනසාර යනන් පස්සමන ආකාරයක් සිටි දුක්ඛලෝල නැත්නම් බානෝ සත්‍යාවලදී ගමනන්නේ බොහෝ විට සතරාකාරවල දෙකිනුම් මේ මොළයන් සමතිනක් වෙනකොට ලැබෙන්නට මහත්නම් නම් අදුම වශයෙන් සෝවාන් ඵලයක් සාක්ෂාත් කරගන්නට කෙනෙක් සතරකට යනවම මොනසත් සංස්කාර දුක්ඛයට වැටෙනකොට වලක් සම්මතයේ සිස්කම් දෙකක් නැහැ මොනවාද මහා දුක්ඛාසාරයක් අපි අතිසංසාරයේ අද්දක්ෂ මොදිතෝ මොනවාද මඳුන්නේ නැති වෙන දුකන් අත්හඳිනවා සාක්ෂාත් කිරීම සඳහා අපි උත්සාහගතේ තියෙන හැඟීම මහන්සියනම් ඇතනම තියෙන ඒ අත්හාය බය ආදී වන මොනවාද කියපත් කියන්නේ තමයි කියනවා ඒ කාන්තේ වේදනා සම්බන්ධව මොනවද ගමනක් බලාපොරොත්තු වෙන වේදනාවක් වශයෙන් ඒ මනසේ සංකේත නිවනවත් සලකාප දානන් කියලා අසාධනවන්නේ කියලා මාස්තුන. බුදුරජාණන් වහන්සේගේ සත්‍යයෙන් මතදාන නිවැරදිව නවත්නාට පුරුක්ක් කියනවා. මනසේ අධිකේ ඒ අපලිතේ සිද්ධාතන් වහන්සේලාගේ කල්පරණ කතා නවත්නාට පුරුක්ක් කියන කෙනෙක් කෙනෙකුට නිවැරදිව කරන්න දෙලුවට කරන්න පුළුවන් නේද? මේ ධර්මතර වර්තනයේ කියන කර්මතන පිටාමත් වාක්‍යය මන්නේ අද කුසීත පුද්ගල කණයක් වෙනකන් කුසීත පුද්ගලයන්ගේ අවස්ථාවක් තියෙනවා. ආරම්භක පුද්ගලයේ සේවනක ආරම්භ වීදියට පුද්ගලයන්ම සේවනය කරනවා තමයි. ඒකෙන් පස්සේ පද දෙකක් තියෙනවා වීදියට පිළිම සඳහා පුදු නම් උදාහරණයක් පිළිගන්නට ඕන. මොකද මේ සැකසී පරිණතික ලාංකලයක් වෙනකොට මේක සංගීතමය වෙනකට ගන්නට උත්සාහ කරනවා. මේ නිසා මම මෙතන මේ සංගීත ගානය කරනවා සම්මා වායාම කියන මේ ආලක්ෂණ මාර්ගවලින් ඒ දෙවියන් වහන්සේ දක්වන්නේ උපන් කුසල දියුණු කර ගැනීමට අත්මයන් කුසල ඇති කර ගැනීමට දෙන්න උත්සාහය සාධිතන අනිත් අතම සමාපිලේ මෙතෙක් රූපං අටසේ ගන්නා මේ කියන සඳහා ප්‍රථම අංශල ගන්න උදාහරණ කියන සඳහා දැන ගන්න උත්සාහය වන්තිය බවකින් කියන මොකටම සාධනාවක් වෙනවා සිත්ේ කාර්යභාරයක සම්මානක දායකයක් නැවත ආදිකරගෙන පුළුවන් කියලත් නම් ඒක මේ සංකල්ප ධර්ම කියන අවස්ථාවවලදී ඒ මේ සංකල්ප ධර්ම පිටකරගෙන ඉන්න අවස්ථාවවලදී මේ සම්බන්ධය සම්බන්ධව කියලා වෙනවා. වනපති කෙනෙක් කලින් ගුණාකට ඇති කර ගැනීමට නම් කියවන්නේ භවනා කියන මේ ධර්ම සංකල්ප ධර්මයි. ඒ වගේම පළවෙනි ධ්‍යානයකට වක්ෂණයට දෙවන ධ්‍යානය හා ඒ ධ්‍යානයට පිළිවෙල ධ්‍යාන සංකප්ප මේ සංකේතවල ධර්මය. මේවා රසකේල සඳහා යම් කිසි උත්සාහයක් වෙන ගමනාල කෙරෙන සිදුකල සංඥාවන් වගේ සම්බන්ධ වෙනවා. ඒකත් පස්සේ අපේ සමස්තයෙන් කතා කරන විට ඒක අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකත් සමාජයෙන් කතා කරන විට මේ දක්ෂතාවයන් තමයි මේක ඒක ගාන නැති කෙනෙක් ඒක තමයි ගන්න ප්‍රධානම. ඒවා කෙනෙකුට මේ වෙන මානසික සබාව ගැනීමට අනුකූලව නම් ඒවා නැත්නම් කියලා ගන්නවා. අපිට පැත්තෙන් කතා කරන විට මේ දක්ෂතාවයන් සම්බන්ධයෙන් කිසිම බහමාන්තින කාර්ය පරිච්ඡේදය තුළදී කාමච්ඡන්ද වාසාමී වාසානාදී නිවන් දන්නා තෝනම් ඒවා ගත කරගෙන ඒවා යක් හේබන භාවනාවල මුල් කරගෙන කරනවා නම් සම් අපකල ගන්නේ සාහනමයි කියන සඳහා උත්සාහය ගත වෙනවා අපේ නායකයන් නම් සම්මත්සන්ද ආදී අපකල භාවනාවන් අතර විදක්ෂණකට කියන දසකතුන් ආන්ත කරගන්න කියන ඒක මනේ කිරීමකින් වල අනුස්කාරය වශයෙන් සම්වත්සන කිරීමක් වෙනවා මොකද ඒ ඉතාම අපකල භාවනාවන් ප්‍රහාණය කිරීමට උත්සාහයක් සම්පූර්ණවලා කියන්නේ මේවා කියලා කිසිම ගන්න ගන්න විතේ ඒ දේ ඒ දේකට කියන්නේ සම්මා වායාම නැත්නම් විරෝ සංගොද්දන් වේදනේ මොනකම අතිශය දානවා මොනක දෙන සඳහා ගන්න උත්සාහය කියන්නේ මේ දුක්ඛෝදී නාමිකෝදී අතිමන දැසි අනන්තකමාන අතිශය දානවා අපතරදීන ප්‍රතිසාරකෝ අනුසය ධර්මයන් සහාය නැති වෙන සඳහා බලන උත්සාහය කාමරාගය සියකට ගන්න කියවනේ ප්‍රධානම. නමුත් ලෝකෙදම මෙලෙසින්ම මොදිකා දැනීම කියන කෙනෙක් යන්නට කියවදායක උත්සාහ කරනවා ඒ සත්‍යමම භාවනාව. එනිසාම සම්බුද්ධාම දෙන කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරයට සමාජයේ මේකට ඉදිරි නැති කුසල ධර්මයන් ගැන පිළිපස් කරන ඒවා ඉස්සරහා ගැනීම සඳහා බලවත් යෝගාවලිය ප්‍රතිකර ගන්න කියනවා. සංඥාවේ කුසල ධර්මයන් තමයි සිත තුළ නසෝල කරමතන කුසල ධර්මයන් තමයි තිබුණේ. එලෙසම සංඥාවෙන් සංඥාවෙන් අනිත්‍ය ධර්මයන් සම්පූර්ණම දේශින් මොනකට දැනෙන්නට ඉස්කතවන්නේ එන ඒකකට කරන්නේ මේ සම්බෙද්ධනය දිනන කරගන්නට කෙනෙකුට පුළුවන් වෙනවා. මේ නීති සම්බෙද්ධනය බහල් සංකල්පයේ නිරෝධ නිස්සකාරය වෙනස් කරන මේ සංවස්කබ්බතාවය නෝනේ. අර මුලින් කියන සූත්‍රගෙන යන කායය සංකීර්ණයේ සංසාරයේ දුරුවන්න කියනවා. අන්තමතරේ යදවත් යන විරාම මුක්තං විරාම යනසෝ. සමාධිය පිටකල නෝගමන කියන සංදර්භය වැඩිවෙන අතනම් සමාධිය වූයේ බොහෝ හොඳට බොහෝ හොඳට දැන් ප්‍රාත්මක වෙනවා නම් නැත්නම් දැනත් භාවනාවට අදාළ දහම් කරුණු අවශ්‍ය වෙන කරුණු සමානයි සමානයි කියලා අරගෙන යනවා මේ අපතල කෙනෙකුගේ ප්‍රතිපල මම නැති වෙනත් අතුලන්නට පුළුවන් ඒක අගේ කිරීමක් ඇති කරලා ඇතිවන්නට පුළුවන් මේ වෙනම කවදාවත් නැත්නම් සාමයෙන් නැත්නම් දෙන්නේ නෙමෙයි අද එනකට පිළිස්සනවා නෙවෙයි විවාහයකට නෑවීමට සිදුවන ධර්මදා අයවන්නට විවාහ නිශ්චිත නිරායන නිශ්චය කරගන්න මේ විද්‍යා සංවර්ධනය භාවිතා කරනවා නිරෝධයේ සිතාමාවදී නිරෝධ දිනවන ධර්මයන් ගැන දසලක්ෂාමයි භාවනා කරන්නේ. බලවතුනා නිවිදේ භාවනා නතරකාමට මේ නිරෝධ දිනවන. අතන නැති වෙන සමාස්වාසා නිරෝධය තමයි ගන්න නිරෝධ දිනවන. නිරෝධ දිනවන අනිත් තුලින් කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒකේ විරේකමික දාන විරේ සම්බන්ධයෙන් ගන්න තියෙන කොටස විස්තර කරනවා වෙනවා. ආකෘත අතර වස්තන් ගන්නවා කියන අසහය දැනෙන්න මට හරි දැනෙනවා මේ භාවනාවේ මේ කරන්න තියෙන විදිහේවත් උපාදාන කියලා සඳහන් සංයෝගාහිනී කියලා ගන්නවා කියන්නේ. දැන් බලන්න අපහරණය භාවනාවේ මේ කරන්න තියෙන්නේ මේක මොනවාසේ මතක් කරන්න ඕන මොන අවස්ථාවේදී මේ මොකද මේකම දරාගෙන සිටින බෝධන සදා ඔස්සන්න කරනවා නම් කියලා සකස් වෙනවා අර සත්‍යයේ කොටස් වෙන බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මේ සත්‍යන කර්තන ධර්මන ලැබෙන ආකාරයෙන් භාවනාව ඔස්සන්න තිබයි මේක දක්වන ආකාරයෙන් තමයි මෙලෙසින් බුදුරජාණන් වහන්සේ වෙනස් ආකාරයකින් වඩා දැක්වෙන්නේ විරාජික සංකම් මේ වඩා ආකාරයෙන් සංග භාවනාවක් කරගන්න විවාහාසනා වැඩිමත නම් අනිත්‍යද අනිත්‍යයෙන් මෙතනකට මුත්‍ය නැයි කියලා ගන්නවත් කියන්න තේනවා. දෙක්කේ දෙක්කෙන් අවබෝධයෙන් මේක දෙකක්ම දෙකක්ම නෙවෙයි කියන අවබෝධය තුළින් විවාහයක් පිට කරගන්න ගන්න තේනවා. අනාත්මකේ අනාත්ම වශයෙන් අවබෝධයෙන් මේක මගේ ධර්මයක් ආත්ම ධර්මයක් නොවන අවබෝධය තුළින් අනාත්මිකේ ප්‍රමුඛ සිමරාවක් ගන්න කරන්න ඕනේ. මේකේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියෝගේ අවබෝධය තමයි මම කනකුලේ ධර්මවල කියන්නේ. හැමෝම තුළ නිත්‍යතාවස්තු තුනේ පහරවන්න තියෙනවා. ඒකටත් ඒ නිරාගයේ ධම්සවන් මේ කර්ම තුනේ නිරාගය නැතරන්නේ. අනිත්‍යම දක්ෂණය කියන්නේ ලක්ෂණ දක්ෂණය කියන්නේ අනාත්ම දක්ෂණය කියන්නේ සහ මේ විදාන් දක්ෂණය කියන්නේ විවාහ දක්ෂණය වලට තවත් දිනු කර ගන්නට පුළුවන් වෙනවා. විදාගාමී ප්‍රශ්නාව. මේකේ නිරෝධ සිතාන කියන්නේ නදා නිරෝධන ප්‍රශ්නාව. වස්සග්ග පරිණාමයෙන් කියන්නේ කතුස්කම් වගේ ප්‍රශ්නාවක තියෙන කොටස. මේ ආයතනයේ සත්‍යන ප්‍රශ්නාව පිළිබඳව මෙන්න බලන්න අපේ සීත යායන දේශනා පාරසලා දින ආයතන සමාජයේ වටපිට තියෙනවත් තියෙනවා. නාද බන් හර්තමාලයන් තියෙන විකෘතාන් මිනිස්සේ මුදිතාකාරක භාවනාවක් සම්පත්ත බුද්ධාන ගුණයන් වැඩිම ආකාරයෙන් ප්‍රගුණ කරන්න කියන්නේ මේ සත්සම්පත්මාන වැඩිම ආකාරයෙන් බුද්ධාන ගුණයන් ප්‍රගුණ කළේ කියලා දැක්වීමක් ලයි. එමනිසාම අනිසස්සනා හතම වැඩිම ආකාරයෙන් හයන භාවනාවක් කළ භාවනා කිරීම තුළින් තමයි ඉතින් සත්‍ය ප්‍රශ්නා ගැන මම තමයි දැනට කියන සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ. ඊළඟ කාරණාව බුදුදානන් මහත්මයා වදාළේ සුත්ති සම්බන්ධය. මොබකාර්තහද කන්දේ සම්බන්ධයන් බහරේ සියලුම සම්පත සංග්‍රහවල සිතනමරලම සිතන්නස්සද කරනවා. මොබකාර්තහද කන්දේ සම්බන්ධය දිනකර ගණන අර කලින් කියපු විවේක විභාගයේ මෙහෙම නිස්සෝතර ගණන වල දෙනවා කියලා මම අතහරිනවා. මේකේ මේ තීති සම්බන්ධයෙන් බුදුමහාමත හේතු වෙන කර්ම කීපයක් නම් අපකට දැක්වා තිබෙනවා. ඒ අර කර්ම කීප කර්ම තුනක් තමයි අවශ්‍ය කර්ම තුනක් ඒ කියන්නේ ලෝකෝත්තර පරිවර්තනක. හිත කුල ප්‍රසන්නතාව කියන එක තමයි මරණ පුද්ගලයන්ට ආත්මික දෙයක් තමයි සාමිතිකෝ. අර තුන්වෙනි ගැන කතා කරන මිත්‍යෙනි පුද්ගලෙක් මරණ පුද්ගලෙක් කියන්නේ ඒක පුද්ගලයන් වෙනස් කරන්න ඕනේ. මේ පාරක්ෂණයේ තීක්ෂණ සම්බන්ධව දිනු කරන ලබන නැත්නම් තීක්ෂණ සම්බන්ධව දිනු කර ඇති සිද්ධාන් අත්‍ය කරන්නට ඕන. මේක සම්පූර්ණයෙන්ම දිනු කර දැක විශේෂයෙන්ම සිටේ නැති භාවයක් තිබෙන්නට ඕන. ඒ නැති භාවය තුන සමාජයෙන් දිනු ගැඹුරු කරන නම් සේවාදාය පාඩයක් ගැන කියන ප්‍රකාශ කරනවා. මේ තරහේ කායය පස්සෙන්ද කොයි. සත්‍යමතාවය සුඛං වේදිකේ. සුඛමජත්තා සමාධියදී. මේ සම්බුදුරජාණන් වහන්සේ වදාළා කියලා. ඒකමනස්සේ ඔකාලයක සම්බතුනි. ඒකමනස්සේ මනසට කොටනකොට මේ ශරීරය පස්සන දෙකක් පස්සක්දිය සංසිඳීම ඇති වෙනවා. පස්සක්තාවය සිතන රෝදයෙන් ශරීරය සංසිඳීම තුළින් සතරක් අත්දැකෙනවා. සතරාව සමාධියේ උපසමතන තමයි සිතේ සමාධිමත් භාවයේ උපස්ථානය. මේ සම්මාදිය කියන සම්මාදවතාවය සංකල්පනා කියස්තෝ පිටින් දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ත්‍රිලක්ෂ්‍ය අවබෝධ කරගන්න වෙනම සාක්ෂාත් කරගන්න. එනම් සම්මාදිය ධර්මයේ තියෙන උපකාරවන නෛතිකත්ව නැතික දුන ධර්මයක් තමයි සිටියේ. සිතනාස්තෝකාරව පස්සම්බදී කල්ව සංකල්පන සඳහා කීකියාවක් වෙනවා. සත්‍යපතාවයක සම්ප්‍රේදයේ ඒ සම්පූර්ණ කෙරෙන සිතුවල් දකින්න සිතුවල් පුත්තා සමාධිය කියලා පස්සක් භාවයෙන් සිටින් දිපෝන සිතකට සමාධිය අරමුණම නැත්නම් සිත සමාධියට පත් කරන එනිසා මේ තුනකින් සංගම්බන්නේ වෙන කර ගන්නට ඕනෑ ස්වාමීන් උත්සාහවතී කරන විශේෂයෙන්ම සිහියට කපන මේ දානන අරතුව නැත්නම් රත්නයට පටන් ගන්න කියන්නේ අරකෝතුන් සීතියට ප්‍රතිවිරුද්ධ ධර්මයි. භාවනා කරන පුතාවන නැත්නම් මුකේ කටිකරණය කියනවා කිසිම සාස්වාදනක නිමිති භාවයන් බහල භාවනාවක් කරනවා ඒකට භාවනාව දිනු කරගන්න බෑ. භාවනාවට සම්බන්ධ නැහැ. මේ චිත්ත සංගධානයේ බොහෝ දුරට කොනක් ලෝකයට වැඩි වෙනවා කියලා. මේ චිත්ත සංගධානය වෙන කරගෙන මේක උපකාර වෙන කරුණා හතරක් තිබෙනවා මම හතරක් අසෝය දැක්කා තිබෙනවා ඒක වැඩ දැක්කම හතරක්. මම මේක තමයි මම සමාජයේ තියෙන සමීප බෝධන කියලා සමීප බෝධන අනුබල කරන්නට ඕන. මේ සීත සම්බන්ධ තමයි ඒක කර දෙන්නේ නැහැ. ඒ කියන්නේ සමීප බෝධන සත්‍යය ඇස්යෙන් ඉපත් පරිදි සම්බන්ධ කරන ලෝක කරගන්නවා. ඒක සම්බන්ධ කරන ලෝක කරගන්නවා. ඒ දක්වා තිබෙන්නේ මේ බුද්ධහමක ධර්මානුකූල සංඝාමක ආදී අනිත්‍ය විභාවයන් ගණන්වන්නේ. මේ කාමතරෝ සමානෝචිත කුලියක පස්සන යම් කිසි ධර්ම කොටසක් තියෙන මනිකුදුලු. ඒ ක්‍රියාවෝ අතනම් මොලේ සුසම්බනාන ගාමන ධර්ම කොටස් නැවතන තියෙන සමානතිය. එතකොට යම් කොටසක යෝගාවකට ප්‍රෝත්සාහ සම්බන්ධයෙන් කරගන්නට අවශ්‍ය වෙනවා නම් අර මෙකින දහම් වෙන සංගමන වෙන භවනාවක් තුළින් සමාධියට ඉතාමත් පිළිසෙට දක්වනවා. ඒකත් අරගෙන ඒකත් තමයි නවතන නවතනකට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයකට අපි කියන බුදුගුණ භාවනා කරනකොට ප්‍රසන්න සම්බුද්ධ කියන වචනය නවතනකට භාවනාවට වෙන කෙනෙකුට විසාකගමනෝ බුදාංශ කීපයක් කියනවා නම් ඒ දෙන්නම නවතනකට කීපක් කරන්න පුළුවන්. මේ විදිහට ඒ බුදුගුණාදී අනිත්‍ය භාවනාව කිරීම සහ මේ ධම්මතරව ඒ සිත සම්බන්ධයෙන් යොකතර ධම්මතරන ආකාරයේ ධම්මතරේත්‍රයක් ධම්මතරකාරයක් ගන්න ඒ ආනාතනයක කොටස් වෙන උසමත්ම ප්‍රයෝජනයක් වෙනවා. ඒක අනිතරව ධම්මමාව කියන දෙකම යනවා. සම්මාගේ මේ කතා ළමයට දිනන කරසක ඒකට තීක්ෂණ ආනාතනිකයක් කරගන්නට පුළුවන් වෙනවා. මේ දක්වා මනාව දේශිත සමාධිමත් කරගන්නට නම් සංසිද්ධි ධර්මයක සමාධිමත් කරගන්නට පුළුවන් වෙනවා. මේ දක්වා මොන දේකටද ලෝකයේ දීන නම් සිද්ධි ධර්මකේ දීන තිබෙනවා. මේවා විකල්ප ගැන සිතක් කරන සමාධියේ දීන දක්වා ලැබෙන ජීවන ගැන සිතලා සිතේ සතුටේ සිතේ සම්බන්ධ බහාරයට පත් කරගන්නට පුළුවන්. ආවන සත්‍ය පස්සෙන් දරවන මෙතන මාත කරනවා කියන සිතනවා අපි ඒ වෙනම කියලා මේ නම් මගේ දහම කරනවා දහම යනවා කියන්නේ සිතනවා කියලා සිතට ඕලාලක වශයෙන් සිතට සතුටට පත් වෙන ගන්න සමාජයේ තියෙන ගණිතය කොක්කන්නට තියෙන අපි සංකේතීය ආරක්ෂා කරනවා. මොකද තමයි සංකේතීය නම් නිරතුරුවම ආරක්ෂා කරනවා කියලා අපි ලෝභාවතුලද සමතනකට පුළුවන් නම් ඒක නම් අත්‍යවශ්‍යම නිරාමක ප්‍රතිචාර ගන්න කරනවා. සමාධිය දක්වා සමාධිය දින කරගන්න දිනන තුන මඟුල් පිටදන් සමාධිය දුරට සිටේකන බහයකට කරගන්න පුළුවන් මඟුල් සමාධිය හැබැයි කියලා මේක පිටා ඒකනක් කටපාඩම් කළා සමාධිය කලින් කොමලද දේශනා තේරෙන්න හරවන්නේ බඳුරා දහස් ගැන බඳු දේශනා අවබෝධ කරගන්න දිනන තුන මට බඳුනේ දකුණ ධර්මයෙන් අවබෝධය මම සත්‍යය දිනනවා කියලා හිතලා වෙනකොට කටපාඩම් කරනවා දැන් මම මේ දක්වා මතක සාධාරණ කළා මම මෙවන මේ ජීවිතයේ අත්දැක්ක ප්‍රදර්ශන මේ කාන්දමක් වෙන මේ භාවනාව තුළින් මා කවදාහො දවසකට නියමිතව පස් වෙනවා නම් මේක සම්පූර්ණ මම භාවනාව තුළින් කියලා පුතා කෙනෙකුට සත්‍යපත් කරගන්නට පුළුවන් ජීවිතයේ දැනට කරගන්න පුළුවන් සමාජයේ කොටකලෝ මේ සංස්කෘතික කාර්ය දැනුම් තමයි මැදින් යන්නේ දැන් අනුවත් දැනුම් යුතුය ආවස්සම තමයි දැන් දැනුම් කරනවා මගේ සංඛාරය තුළ ආත්මස්ථාන ගමනක දුරවල තිබෙනා මන ආදී වස්තුන් පිළිපැත්තවලට කොනසුදු සුපතේ ප්‍රතික්‍රියාවට ගන්නට පුළුවන් වෙනවා. යම් කෙනෙකුට ධ්‍යාන සමාධියක් ලැබලා තිබෙනවා නම් ඒ ගැන සිටින නැත්නම් සෝවාන්වාදී කෙනෙක් ලබාගෙන සිටිනවා නම් ඒ වගේ සිට කෙනෙකුට නිවාමික නිවාමික පාරමිතියට ප්‍රතිපදාවක් පුළුවන්. අදිනාසන සෝවාන්වාදී කෙනෙකුට තමයි මානසික සමාධිය නිරෝධන කරනවා නම් බඩ පිටිනවා ඒ සාමයෙන් නරඹනවා සාස්තන සංසනාවක් නම් පත්වලට මේ බුද්ධ සංසාරෙක මනස මනස ලක්ෂණ කලවල කරනවා මොනවාද වස්තුන් තුනක පාරම් කරන සිතන්නට පුළුවන් නම් ඒක දුනත් ඒ සාන්තියෙන් වශයෙන් කරගන්නට පුළුවන් කියලා. මේ තමයි අත් වශයෙන් ඕලාට කරන්නේ නැති වෙන ධර්ම මහාමාද ප්‍රකාශය ඇති කරගත හැකි ධර්මයි. ඒකේ තියෙන වස්තුන් අවශ්‍ය කරන භාවනාවේ කෙලින්ම නාමකය දැන් කියන නිරායයෙන් දැන් කරන කීතිය. ඒ කීතිය තමයි සම්බුද්ධ ධර්මයක් වශයෙන් ලැබුණේ කියන්නේ ඒ කීත සම්බුද්ධාවේ වැඩිම කලින් කොට සැකසාගෙන බොහෝ දෙනෙක් සේවලා වෙනවා. ඒකට ධර්මය කියන්නේ මේ කීත සම්බුද්ධාවේ තියෙන ආස්තක ආකාර දෙකක්. එකක් තමයි සම්ප්‍රදායන් දෙකේ දිනුම අනිත් එක තමයි විපස්සනා වශයෙන් කියන සම්බුද්ධාවේ දිනුම. සම්මතයන් ජීවිත සම්බුද්ධාන ලැබෙන තැන රෝගාය කියලා තමයි. ඒක මේක පාඩමාවද මත ආරම්භය ඇසෙන ගන්න විදිහට පාඩමාව නැවතලා තිබුණ කල යුතුනවා. අර පළවෙනි ධ්‍යානය සහ දෙවෙනි ධ්‍යානය උපදවා ගන්නකොට ඒ පළවෙනි ධ්‍යානය සූතිය තිබෙනවා. දෙවෙනි ධ්‍යානය සූතිය තිබෙනවා. සම්මතයන් ඒකයි. පළවෙනි දෙවෙනි ධ්‍යානය දක්වා සූතිය අන්න උපදවා ගන්නකොට සම්මත කුණාන දේශනා කීප සම්බන්ධ කරන්නේ ඕක දිනන කර ගන්නට පුළුවන් වෙනවා. යනකොට යෝගාය කරනකොට කලින් දේශ දිනන තියෙනවා නම් ඒ ධර්මනාම පස්සේ ඉස්සතගෙන ඕක සම්බන්ධ දෙන්න කර ගන්නට පුළුවන්. ඒ කියන්නේ මතන් ධ්‍යාන පිටපත් කර ගන්න පුළුවන් යෝගාය කරනවා. ඒ ධ්‍යාන පිටේ නම් දහයක් හරක් කොටසකට පස්සේ ඉන්න මොකද වහන්නේ මට ප්‍රීතිය පහනක් ඇද්දකට නිකුත් කියලා සිතන මොනදෝවල් අධිෂ්ඨානකට ඒ සමෝන ග්‍රහණයකදී ප්‍රීතිය අනුමාන ග්‍රහණයේ සමනක ඇති කරගන්න සිතනට සමතෝතන සම්බන්ධයෙන් සමතක දිනක ගන්න සිදන දෙවන ග්‍රහණයට සුපපත් කරගන්න පුළුවන් කොටස් පුළුවන් එලෙසින් පිළිගැනීමට ඒ ඒ ඒ දෙකේ පිළිසම්බන්ධයෙන් යොස් වෙනවා මේ සමතෝතන කතා කරන විට ඒ පිළිසම්බන්ධය කියන ආකාරය සම්මානයෙන් මුදිතා භවනාවෙන් විස්සාවට පටන් ගන්නවා මම බෞද්ධයට පටන් ඉතෝදයට පටන් ගන්නවා මෙන්න ඒ මේක ධර්මයේ ප්‍රතිවිරුද්ධ ධර්මයන් කතනාවතනාවට ප්‍රඥාව කරනකොට සාමාන්‍ය කෙනෙකුට ඒක වෙන බක් ඔතන වෙන විදිහට මූලානික තුන්වක් හරහායක්ම ආලෝකන වලට පිටුදන් කරනවා කියලා. අවුලට බලනවා කියන කෙනෙකුට පිටුල නියමිත භාවනාවට මේක අවශ්‍යමයි. මේ මූලානික තුන්වක් දැනට වෙනවා. මේ භාවනාව දිනනකොට දිනනකොට ඒක තුන්වක් කරනවා දිනනවා. එනික ඔබට දෙවි සම්බන්ධයෙන් දේම කරගත්තොත් විතරයි. ඒ සම්බන්ධයෙන් කතා කරන විදිහ. විපස්සනා වශයෙන් කතා කරන විට ඒක වඩා හාස්කතන විවිධ ධර්ම කතා කරන්න සිදුවනවා. මෙතන මෙතන සංවාදයේ සංවාදනයක් ගන්නලද කිසිසේක පාමඥාන මතන්තන් උදාන පන්තිය බුදුදාන මහන්සියලා ලබාකාරක් නැතිවෙනවා. ඔතන වසෝසන් මතකයේ සංවාදන හැම දෙයක්ම පංචස්කන්ධයේ ඉතින්ගේ අසන්නකා නැතිනේ යම් යම් ආකාරයකින් ප්‍රාණිකව දකින්නට පුළුවන් නම් අහන අසුන් අත්දකින්නට පුළුවන් නම් ලැබෙන කීිතාමද්දාන සාමද්දාන ඉතිරියක් සාකච්ඡා කරනකොට භාවයක් වෙන අවස්ථාවේදී අද්දක් අද්දක වෙනවා එතකොට යම් කිසි කෙනෙක් මොනිකා භාවනාව වෙනසක් භාවනාවක් කරනවා බත් සමාධිය විපස්සනායක හරවන්නේ මේ සංකප්පන්ද ලෝකයේ තියෙන අසිරියන සාන අසිරියන බල බල ආශ්‍රය සම්මිත කියන්නේ අර උණුසුම කියන කෝෂකතේ නිරාමක කෝෂයක් දැනගන්න. ඕනදානක කෝෂය අත්වශයෙන් මාගේ සංකල්පයන් ලැබෙන නිරාමක කෝෂයට වඩා දැනගන්න ඊට වඩා උසස්. මේ විදිහට කෝෂය අදිනවා සාමයේ කෝෂයේ ධර්මහාන වෙන කරගන්න උත්සාහ ගන්නා විට ඕකේ පිටකේ කෝෂය දැනගන්න. සමත වශයෙන් මේ උසස් කරනවා දැක්කේ. ඒක සම්බෝධනයක් නැතනම් වැඩිමතුමම ඒ ජීවිත මහත්මිය අත්දැකපු සාධාරණ කෙනෙක් සම්මත ප්‍රමාණයක් ගන්නවා. ඒ කුලිත සම්බන්ධයක් ඇතිවන දීර්ඝ අත්දැකීමකට බලාපොරොත්තු වෙන කෙනා නැත්නම් සම්බන්ධය දිනු කරගන්නට බලාපොරොත්තු වෙන යෝගාවචරය මේ කුලිතයේ තියෙන යථාර්ථය යථාර්ථය බලවේගයෙන් ආස්වාදයෙන් භාවනාව කළේ කියන. ඒ කියන්නේ අර කලින් සිත සංකල්පනාවන් බොරු ආකාරයෙන් කුලිතය අත්දැකීම කුලිතය දිනු කරගන්න. විදාරාත්මක කාර්යයේ සිතානස්කර කරනවා නම් විපාකාර පංචේත සම්බන්ධ සම්භායෝසු මොනකෝන් විශේෂකරණ විරාමයේ මුක්තිකරණ නිරෝධන මුක්තිකරණ කියලා තහනම් ඒක සම්බන්ධව මුදකාසාල පොදේ සම්බන්ධව බහල්කාට විදලා බුදුදානන් හිතුවලා මොකක් මේ සීක්‍ර විරාමයේ සිතන් අනියත දානවා කියන්නේ නේමිත දානවා බව තේරුම් අරගෙන විරාමයන් පස්නවා ගතනා කරන දියන් සිදුවන තුලින් කරන්නේ ඒක සම්බන්ධව වෙනවා අර පහන් සිතාකාරයට බලනා කරනකොට ප්‍රීතිය දිනනවා නම් සම්බුද්ධාංගයක් වශයෙන් නෙවෙයි. ප්‍රීතිය තියෙනවා. සම්බුද්ධාංගයක් වශයෙන් දිනනවා නම් අර සංස්කාර ප්‍රශ්නාවන් ඇතිවන ආකාරයෙන් මේ බණවලින් පිටකල ක්‍රියාත්මක වන්න තේරෙනවා. විශේෂයෙන්ම නිරාමිත පූජා කරනකොට ඇතිවන ලෝකයේ යෝගාවචනයේ සිට පුරයහා කියන සුක්ෂමක් භාවයක් නම් සමේහා නම් කිසි සංඥාවක් ඒකට බඳින බඳිනමක් ඇලෙනමක් සිදුතුල බලපෑමකට පුළුවන්. මේ ඇලෙන බඳින ඇතිව තීතිය අද්දකමතා සිටිනේට තීතිය දෙනාමකට පුළුවන් නම් මේ සංවර්ධනය වෙනවා නෑ. ඒක තමයි නිවාමාන ප්‍රශ්නාව ලැබෙන මේ තීතිය ප්‍රකාශන දෙන්න අනිත් කියන ධර්මය. දැන් තීතිය කියන්නේ සංඝ දක්වන තීතිය කියන්නේ සුඛේ යන දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් වශයෙන් විචක්ෂණ අර සුඛේ සුදුම සෝතිය සමානම වෙනවා දැන් භාවනා කරන පූතිය නෝතිය ඒ භාවනා නතර කරන සුඛේ නැතුණා විශ්ේතන ධර්මයක් නීතිය ඒ අවශ්‍ය දන ආකාරය මතන මේ සුඛේ දුක් සමාන දැන් මේ සුඛේ සත්‍යයක් සත්‍යයක් කියලා කරන්නේ මොනවායි වහිතිය මේ සුඛේ දුක් බන්ධනක් වශයෙන් ආදෝලනයක් කරනවා සමහර දුක් බන්ධනය තමයි මේ ප්‍රශ්නය කාටද දන්නේ ප්‍රශ්නය විශ්ලේෂණය හතරක් හතරමයි දන්නේ අපි නිරායාසයෙන් අප පිටිකේ ඇති වෙන ධර්මයේ අප විසින් යම් ආකාරයකින් පිළිගන්නේ තමයි තියෙන්නේ උපදවාගෙන ඒ ආකාරයෙන් පිළිපද ලබන්නට උදව් කරන සංකල්ප ධර්මය මේ සීතල දුක්ඛය කියන උපදේශය දැක්කේ. ඒ දැනතරව ඒ ඔක්කොම උපරිමන දුක්ඛය ඒක තේරුණා වෙනස් ස්වරූපයකට පස්සම. ඒ විතරම නම් දුක්ඛය කියන මේ තුන්තියක් වශයෙන් සැපයක් ලැබෙන දුක්ඛ දුක්ඛ දුක්ඛ දුක්ඛ අත්කල් බඳගෙන විතරම දුක්ඛය පස්සපසින් එළවා ගන්නවා අනිත්‍යය. ඒ දැනතරව මේ දුක්ඛ සංගෝධනයේ තියෙන යම් කිසි සියල්ල